ඉතින් අපි මේ ධර්ම දේශනා මාලාවක් සිදු කරන්නේ. මේ මාලාව මාත්‍රකාවක් මූලික කරගෙන සසරින් නිවනට නිවන් නොදකපු නිසා තාම සසරේ. නිවන් දකින්න බැරි වුණේ. බැරි වුණේ අවබෝධයට වෙච්ච අවහිරතා නිසා. නිවැරදි අවබෝධ කරගන්න මනස සූදානම් උන්නේ ලෑස්ති උන්නේ ඒකට පින්වල අඩුපාඩුවක් තිබුණා දැන් ඒවා සම්පූර්ණ වෙලා තියෙනවා එනිසා තමයි බණහඬ වාඩි උනේ එහෙනම් අපි මේ වෙනකොට දේශනා කරන්න මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක දන්නවා ඊට කලින් දේශනා කරපුවා හොඳට ශ්‍රවණය කරලා තියෙනවා. මොකද මේක අනුපිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා මුලේව ශ්‍රවණය නොකළ අද මේ ධර්ම දේශනය සඳහා වාඩි වුණොත් එයාට නම් මේක තේරෙන්නේ මම දන්නා නැහැ. මුලින් ඉඳන් ශ්‍රවණය කරගෙන අනුපිළිවෙලට ආවනම් අද දේශනා කරන දේශනාව මනාව පැහැදිලි වෙනවා. ඒකයි මේකේ අනුපිළිවෙලක් තියෙනවා කියලා කිව්වේ. හැබැයි මේ ධර්මයේ ප්‍රතිපදාවේ පිළිවෙතේ තියෙන තනුපිළිවෙලක්ම තමයි. සීලය සම්පූර්ණ නොකර සිත පිරිසිදු කරගන්න බෑ. චිත්ත විසුද්ධියට යන්න බෑ. ඒතර චිත්ත සිතේ පාරිශුද්ධ භාවයෙන් නැතුව නිවැරදිව දර්ශනය වෙන්නෙත් නෑ. දිට්ඨි විසුද්ධිය ඇති වෙන්නෙත් නෑ. දිට්ඨි විසුද්ධිය ඇති වෙච්ච කෙනාට විතරයි සැකය නැති කර ගැනීම සඳහා කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ. ඒ කරුණු නිවැරදිව සම්පූර්ණ කරගෙන ආවා නම් මේ වෙනකොට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ මග නොමග තාමත් අපි බෙදලා පෙන්වනවා දේශනා රාශියකින් පෙන්වලා දුන්නා. අදත් දේශනා කරනවා පෙන්නනවා මග නොමග කියන එක මොකක්ද කියලා. මග කියන්නේ නිවැරදි මග ආර්ය ශ්‍රාංගික මාර්ගය. ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන පැත්තයි මෙතන ඉඳලා ප්‍රදර්ශනය වෙන්නේ. දර්ශනය කරගන්න තියෙන්නේ. මේ අරිෂ්ඨාංගික මාර්ගය. ලෝකෝත්තර පැත්ත. ඒ මග. එතනින් මෙහා තියෙන ඔක්කොම නොමග. එහෙනම් නිවැරදි මගක්. කොහටද? නිවනට. එහෙනම් මේ මගට බැහැපු අයට මෙන්න මේ විදිහට ධර්මයන් සිත තුළ අනුගත වෙන්න ඕනි. අවබෝධ වෙන්න ඕනි. ඒ තමයි වැඩිච්ච ඉන්ද්‍රිය ධර්මයන්. එහෙම නැත්නම් වැඩෙන ඉන්ද්‍රිය ධර්මයන්, ඔය වැඩුණු ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳ. ඒ ඒ වගේම වැඩෙන බෝධි අංග හා වැඩුණු බෝධි අංග දර්ශනය වෙන්න ඕනේ. ඒ වගේම නීවරණ සිතෙන් බැහැර වෙන ආකාරයක් දර්ශනය වෙන්න ඕනේ. කෙලස් ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙන ආකාරයක් දර්ශනය වෙන්න ඕනේ. ඒකම හේතුඵල දර්ශනය වෙන්න ඕනේ. තේරෙනවද? හේතුඵල දර්ශනය වෙන්න ඕනේ. ඒවා සහතික වෙන තරමටම මගම තමයි වැටෙන්නේ. මගටම තමයි වැටෙන්නේ. පළමෙන් හේතුඵල ගැන අපි අනන්ත කිව්වා. හැබැයි ඒක තවදුරටත් ඕනේ. මොකද මේ මෙතන ඉඳලා අපි අරිහත්ත්වයට යනකම් නිවන් දකින්න තුරුම අපිට තියෙන්නේ කරුණු තුනක් මෙනෙහි කරන්න. තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. කාරණා තුනයි තියෙන්නේ. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන මෙනෙහි කරන්නේ පුජ්‍යලයක් නන් නෙමෙයි. පුජ්‍යලයක් මෙනෙහි කරන තැනට සිත අරගෙන වාඩි වුණොත් වාඩි වෙන්නේ දිට්ටියක් එක්ක. අන්න එතරම් හදා ගන්න ඕනේ. පුජ්‍යලයක් වාඩි වෙන්නේ. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න හෝ දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්න හෝ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න වාඩි වෙන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. එයි. අපි ඒක සොන විසුණු කල්ලා ආවේ ditthi visuddhiya දිහා කාංකා විතරන විසුද්ධියදී. පුජ්‍යලෙන් නැහැ කියන එක. බෙදුවනේ. විවිධ කොටස් වලට බෙදුවා. විශේෂ ඉඳලා පාදාන්තය දක්වා පහට බෙදුවා. 3ට බෙදුවා 5ට බෙදුවා 6ට බෙදුවා 18ට බෙදුවා 36ට බෙදුවා 118ට බෙදුවා 201ට බෙදුවා විවිධ ආකාරයෙන් බෙදුවා. ඒ බෙදලා පරීක්ෂා කරලා බලපු සෑම අවස්ථාවකම පුජ්‍යලයක් හම්බුන්නේ නැහැ. ඇයි? පුද්ගලෙන් නැහැ. එහෙනම් දැන් මෙතන ඉඳලා එහාට යන්නේ පුජ්‍යලයක් මූලික කරගෙන නෙමෙයි මේ පරීක්ෂණය. නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍ය දුක් අනිත්‍ය කියන්නේ ඒක දන්නවද? අනිත්‍ය කියන්නේ අස්තිරයි, తాවකාලිකයි, නිට්ටයයි නැහැ කියන එක. ඒතකොට දුකයි කියන්නේ එකක් දන්නවා. පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක්, ਸੰతాප ස්වභාවයක්, හා විපරිණාම ස්වභාවයක් තියෙනවා කියන එකක් දන්නවා. නේ. ඔව් පීඩනයක් නේ නිරන්තරයෙන් ඇති කරන්නේ. කයටයි මනසටයි නිරන්තරයෙන් වදයක් දෙන්නේ. නැද්ද? පීඩනයක් ඇති කරන්නේ. සංකතයි කිය හේතු ප්‍රත්‍යය මොනේ හදන්නේ. හේතු හැදුවත් තියාත ඇහි නැත්නම් තියන්න බෑ. සන්තාප කියන්නේ දවනවා. දෙවිල්ල හැමතිස්සෙම. මනස දවනවා මනසට. අන කරනවා බල කරනවා. ඉල්ලනවා අන කරනවා ඉල්ලනවා. සිත වෙන කිසි දෙයක් කරන්නේ හොඳට බලන්න. අන කරන එකයි ඉල්ලන එකයිනේ කරන්නේ. මොනවද ඉල්ලන්නේ? ආස්වාදය. ඔව් ඒකට හදලා දීලා තියෙන මායාව විසින් ස්ථාන හයක්. ඉතින් දැන් ඉල්ලනවා. ස්ථාන හය තමයි ඇසයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, සිතයි. කවුද ඔක හැදුවේ? මායාව. දැන් එතකොට දැන් ඉල්ලනවා. සිත මොනවද ඉල්ලන්නේ? රූප බලන්න හොඳට. නැද්ද? හොඳ මිහිරි ශබ්ද මහන්න. කවුද ඉල්ලන්නේ? හොඳ සුවඳම ආග්‍රහණය කරන්න. කවුද ඉල්ලන්නේ? සිත. පුජ්‍යලෙක් ඉල්ලන්නේ. පුජ්‍යලෙක් මේකට දාගෙන ආයිත් මනස විකෘති කරගන්න එපා. දැන් අපි පුජ්‍යලෙන් නැතිව පෙන්න හොඳටම පෙන්නවා. ඇත්තටම නැහැ. දිවෙන් ඉල්ලන්නේ රසයම තමයි. ඉල්ලනවා සිත. දිව ඉල්ලන්නේ. සිත ඉල්ලන්නේ. පුජ්‍යලෙක් ඉල්ලන්නේත් නැහැ. සිතන ඉල්ලන්නේ. තර ශරීරේ පුජ්‍යලෙන් නෙමෙයි. එයා මූලික කරගෙන සිතයි ඉල්ලන්නේ. පහස විඳින්න, විඳින්න, විඳින්න. මනසින් ආයත් ඉල්ලනවා. හොඳ අරමුණ ඉල්ලන්නේ. යහපත් අරමුණ. නැද්ද? ආ ඉතින් ඉල්ලනවා අණ කරනවා. දාන කරන එකක් දාන්න. පුජ්‍යලේ කන කරන්නේ. පුජ්‍යලේ පුජ්‍යලේ කොට අණ කරන්නේත් නැහැ. අණ කරන්නේ සිතමයි. වාඩි වෙන්න කිව්වේ කවුද? සිතනේ. බනහන්න කිව්වේ කවුද? සිතනේ. නැගිටින්න කිව්වොත් ඒ සිත. නිදාගන්න කියන්නේ ඒ සිත. මේ උදේ ඉඳලා සෑ රාත්‍රියේ නිින්දට යනකම්ම නිදාගන්න කියන්නේ සිත. ඒතර අන කරනවයි ඉල්ලන එකයි නේද කරන්නේ. පුජ්‍යලෙක් නෑ හැබැයි. එහෙනම් අපි මෙතන ඉඳලා බලන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිවන් දකින්න තුරුම. වෙන කිසිම දෙයක් ගැන හොයලා වැඩකුත් නැහැ. බලල වැඩකුත් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ නාම රූප දෙකේ. ඇයි නාම රූප දෙකේ කියන්නේ? එතනේ තියෙන්නේ. වෙන දෙයක් නැහැ නේ. නාමච්ච රූපංච. එහෙනම් ඒ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් බලනකොට අපි බලන්න ඕනේ බෝධියංග එහෙම වැඩෙනවද කියලා. බෝධියංග දන්නවා. සතිය, ධම්මවිචය, වීරය, ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. හතක් තියෙනවා. මේ හත අරිහත්ත්වයට ළඟින්ම තියෙන්නේ. අරිහත්ත්වේ කිට්ටුවෙමයි මේ හත තියෙන්නේ. මේ හත සිත තුළ වර්ධනය නොවෙන්නේ වෙන්නේ නැත්තම් කවදා රහත් වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් අපි එතකොට දැන් මෙතන ඉඳලා බලන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නම් අපි කිට්ටු වෙන්නේ නිවැරදිව මෙනෙහි කරනවා නම් නිවැරදිව දකිනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට වැඩෙන්න ඕනේ සතිය ධම්මවිචය වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා ඒ වගේම නීවරණ ඈත්ම වෙන්නත් ඕනේ ඒත් ඒකත් පරීක්ෂා කරන. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොටම ඒවත් බලන්න ඕනේ. මොනවාද? නීවරණ කොච්චර දුරට ඈත් වෙනවද කියලා. තේරෙනවද? කෙලස් කොච්චර දුරට ඈත් වෙනවද කියලා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නාම රූප දෙක. තොර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ පුච්චලයක් පිළිබඳවත් නෙමෙයි. දැන් අපි කියමු කනගම් කනක් නැහැනේ. තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්නේ. ඒතර සතර මහා ධාතු ඉපද බින්දෙන බව ඕනේ මනසට අනුගත වෙන්න. කනක් ඇතිව නැති වෙන්නේ. කන හදන්න ඉදිරිපත් වෙච්ච ධර්මතාවයේ ඉපද බින්දෙන ස්වභාවයයි මනසට මනසින් දකින්න ඕනේ. ඒ තමයි නිවැරදි දර්ශනය. එතකොට ඒ බින්දෙන්න යන ඉපද බින්දෙන්න යන කාලය දැන් අපි දන්නවා. චිතක්ෂණ 17යි. ඊට වඩා කාලෙන් නෑ. ඒතර ඒ කාලය තුල ඉපද බින්දෙන බවම ඇතිව නැති වෙන බවම උදේ වේය. උදේ වේය කියන්නේ ඥානය. උද්‍යව්‍යානු දර්ශන ඥානය. හ්ම්. ඒතර උද්‍යව්‍යානු දර්ශන ඥානය අපට අනිත්‍ය ලක්ෂණය දර්ශනය කරනවා. දුක්ඛ ලක්ෂණය දර්ශනය කරනවා. අනාත්ම ලක්ෂණය දර්ශනය කරනවා. දැන් මීට කලින් දේශනාවක මම පැහැදිලි කරා ගැති සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධාව අනුසාරයෙන් එන්න පුළුවන්. ධර්මය අනුසාරයෙන් එන්න පුළුවන්. හැබැයි ධර්මය අනුසාරයෙන් එනවා නම් එයා එන්නේ අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගෙන. අනාත්ම ලක්ෂණය බලවත් කරගෙන තමයි ධම්මානුසාරී පුච්චරය සෝවාන් මාර්ගයට එන්නේ. සද්ධානුසාරී පුච්චලයා එන්නේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගෙන. දෙකෙන් වෙන්න පුළුවන්. ତොර සද්ධාව අනුසාරයෙන් ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කරේ පැහැදීම. ධම්මානුසාරී කියන්නේ ධර්මය අනුව පැහැදීමෙන් එනවා. හැබැයි ඊට පස්සේ තුනුරුවන් කරේ පහදිනවා යා. ඒ නිවැරදි දර්ශනය තුළ තුනුරුවන් කරේ පැහැදීම එනවා යාට. හැබැයි මුලින් එන්නේ ධම්මානුසාරයෙන්, ධර්මයානුසාරයෙන්. එයාට ප්‍රකට වෙන්නේ අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය ගැඹුරුයි. අනාත්මයි කියන්නේ තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියන එක. එතකොට තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ මේ සම්මුතියෙන් පවතින කොටස් ටික තුල නෙමෙයි. ද සම්මුතිය තුල පවතින කොටස් තමයි ඇස කන නාසය දිව ශරීරය කියන කොටස්. පරමාර්ථ වශයෙන් පවතින දේ පිළිබඳව අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා නම් එයා ඉන්නේ ධම්මානුසාරී ධර්මානුසාරී. එතකොට පරමාර්ථ ධර්මයන් අනාත්ම වශයෙන් ප්‍රකට වෙනවා කියන්නේ සතර මහා ධාතු තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවයි ආ දකින්නේ. තේරෙනවද? දැන් සද්ධාව අනුසාරයෙන් එන පුච්චලයා දකින්න ඇස තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියලා. සද්ධාව අනුසාරයෙන්. ඒකත් හරි. ධම්මේ ධර්මානුසාරයෙන් එන පුච්චලයා දකින්නේ අර සතර මහා ධාතු තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව. අනාත්ම ලක්ෂණය. ඒ සතර මහා ධාතුන්ගේ උදේවැය. එතකොට සතර මහා ධාතුන්ගේ උදේවැය දකින්නේ ඒ තමයි ධර්මය නිවැරදි ධර්මයම අර එකත් නිවැරදි නේ එකත් ඒක වැරදි නෑ ඒකත් නිවැරදි නමුත් ඒක සම්මුති වශයෙන් එන්නේ දැන් අනාත්ම වශය අනාත්මය ප්‍රකට කරගෙන එන පුච්චලයා එයා අර දැන් අපි කන කියලා. ඒතර කන එයා දකින්නේ සතර මහා ධාතුගේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව හා නිරන්තරයෙන් වෙනස් වෙන බව. ඒතර වෙනස් වෙන බව දකින්නේ කනේ නෙමෙයි සතර මහා සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ සතර මහා ධාතුන්ගේ වෙනස් වෙන ස්වභාවයක් නේ තියෙන්නේ. කනේ වෙනස් වෙන ස්වභාවයක් පෙන්වන්නේ නැහැනේ. කනේ වෙන කනේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි අර ක්ෂණයක් ක්ෂණයක් උදේවැය තුල එයාට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ අර සතර මහා ධාතුන්ගේ වෙනස් වෙන ස්වභාවය ඒකට චිතක්ෂණ 17යි. ඒ එන්නේ ධර්මය අනුසාරයෙන්. ගැඹුරු ඒතන හැබැයි තේරෙනවද? ඒකයි මම කිව්වේ ධර්ම ධර්මය අනුසාරයෙන් එනවා කියලා. දැන් අර සම්මුති වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියන එකත් තේරුම් ගන්නවා අර සම්මුති ලෝකේ. දැන් ඇස තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියලා සාමාන්‍ය පුච්චරයෙකුට උනත් තේරෙනවා. ඒතර ඇස දුකයි කියන එකත් තේරෙනවා මේකේ දිරනවා, බිඳෙනවා, paludu වෙනවා, තුවාල වෙනවා, මේක කවදා හරි නැති වෙනවා, පෙනීම අඩු වෙනවා. ඒ කියන ස්වභාවයත් අර සද්ධාව අනුසාරයෙන් එන පුංචලයට තේරෙනවා. එයාට තනාත්ම ලක්ෂණය තේරෙනවා. හැබැයි අර විදියට ගැඹුරටම නෙමෙයි. අර ගැඹුරටම තේරෙන්නේ ඒ තමයි ධම්මානුසාරී. තේරෙනවද මං කියන්නේ? ඔව්. ඒතර අරයා දකිනවා එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, කනේ අනාත්ම දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නාසයේ අනිත්‍ය දුක්ඛානාත්ම ස්වභාවය, දිවේ අනිත්‍ය දුක්ඛානාත්ම ස්වභාවය, ශරීරයේ අනිත්‍ය දුක්ඛානාත්ම ස්වභාවය හා සිතේ අනිත්‍ය දුක්ඛානාත්ම ස්වභාවය අර සද්ධාව අනුසාරයෙන් එන කෙනා ඒ විදිහට මෙනෙහි කරනවා, කල්පනා කරනවා, විමසනවා. එතකොට ඒ අනුව එයා තුනුරුවන් කෙරෙහි පැහැදීමක් යාට එනවා. මෙයා එතකොට තුනුරුවන් කෙරෙහි පැහැදීම එච්චරක් නෑ. මෙයා ධර්මයේ හැබැයි පස්සේ එන්නේ මෙයාට තුනුරුවන් කෙරෙහි පැහැදීම මොනතරම් ශ්‍රේෂ්ඨද මේ ධර්මය කොහොමද බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කළේ කියලා තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් එනවා යාට පස්සේ. හැබැයි ඊට ඉස්සෙල්ලා ධර්මය තේරුම් ගන්න තියෙන්නේ. ඒතොර එයා දකින්නේ සතර මහා ධාතු ඉපද බින්දිනවා. ඒ තුල අනිත්‍ය දකිනවා. ඒ ශණයක් ශණයක් පාසා ඉපද බිඳීම දුක්ඛ ලක්ෂණ හැටියට දකිනවා. අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, ආ විපරිණාම ස්වභාවය කියන ඒවා නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. තේරෙනවද? නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. ඒතර ඒ තුල යා දුක්ඛ ලක්ෂණය දකිනවා නාම රූප දෙකේ. සතර මහා ධාතුන්ගේ හා සිතේ. ඒතර අනිත්‍ය දකින්නේ සතර මහා ධාතුන්ගේ හා සිතේ ස්වභාවයයි දකින්නේ. අනිත්‍ය ස්වභාවය. ඒතර අනාත්ම ස්වභාවය දකින්නේ සම්මුතිය නෙමෙයි පරමාර්ථයෙන් දකින්නේ ඒ නාම රූප දෙකේ ඇතිව නැතිවන ස්වභාවය ඒ තුල අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගෙන එතකොට තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව හා සෙනෙස්සනයක් පාසා වෙනස් වෙන බව. තේරෙනවද කිපේ? දැන් හැබැයි දෙපැත්තෙන් ඕන පැත්තෙන් එන්න පුළුවන්. සෝවාන් මාර්ගයට දෙපැත්තෙන් ඕන පැත්තකින් එන්න සද්ධාව අනුසාරයෙන් එන්නත් පුළුවන් ධර්මය අනුසාරයෙන් එන්නත් පුළුවන් කොහෙන් ආවත් එනවා හැබැයි අර ධර්ම ධම්මානුසාරයෙන් එන්නේ ප්‍රඥාවත් එක්ක ඒතර එතන ප්‍රඥාව මූලික වෙන නිසා තමයි ධම්මානුසාරී කියන්නේ මෙහා එන්නේ අර සම්මුති වශයෙන් පරීක්ෂා කරලා පරීක්ෂා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා තථාගතයන් වහන්සේ හා ධර්මය හා මහා සංඝරත්නය කෙරෙහි සිත පහදවාගෙන එයා එන්නේ. තේරෙනවද කියන එක? එහෙනම් අපි මෙතන ඉඳලා අරිහත්ත්වයට යනකම්ම අපට මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙන්නේ පුච්චලයක් නෙමෙයි. දැන් පුච්චලෙක් නැහැනේ. ඒතර මෙනෙහි කරන්න තියෙන්නේ එහෙනම් සතර මහා ධාතු හා සිතහ සිතුවිලි. අනිත්‍යතාවය බලන්න තියෙන්නේ ඉස්සෙල්ලාම බලනවා සතර මහා ධාතුන්ගේ. මොකද සිත ටිකක් සූක්ෂමයිනේ. ඒක නිසා සතර මහා ධාතු. ඒකට ඇස ගැන අස කියන සම්මුතිය අයින් කරලා ඇස ඇතිව නැති වෙන බව දකින චිතක්ෂණ 17ක් තුල එතකොට ප්‍රකට වෙනවා අනිත්‍ය ලක්ෂණය. උදේවැය ඥානය තුල තමයි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැත්නම් කවදාවත් මේ අනිත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. ඉපද බින්දින බව මනසට අනුගත වෙන්න වෙන්න වෙන්න වෙන්න අනිත්‍ය ලක්ෂණය බලවත් වෙනවා. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍ය දර්ශනය වෙනවා. එතකොට ඉපද බින්දෙන ඒ ස්වභාවය නැවත නැවත දකින්න නැවත නැවත දකින්න නැවත නැවත මෙනෙහි කරන්න ගියාම දුක්ඛ ලක්ෂණය මනසට දර්ශනය වෙනවා මොන දුකක්ද මොන කරදරයක්ද මොන වදයක්ද මේ චිතක්ෂණ 17ක් තුළ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒ අනුවම සිහි කරනවා ඒ අනුවම මෙනෙහි කරනවා ඒකට මොකද්ද කියන්නේ? සතිපට්ඨාන. සිහිය පිහිටවල තියෙන්නේ. සිහිය පිහිටුවේ නැත්නම් ওই විදිහට මෙනෙහි කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් එතකොට බෝධියංගේ පළවෙනි ධර්මතාවය වැඩිලාද? සතිය. දැන් සිහිය විසිරුණොත් එහෙම එකක්වත් ওই විදිහට බලන්න පුළුවන්ද? අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ ලක්ෂණය දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් බලන්න බෑ. සිහිය විසිරෙනවා නම් සතිය විසිරෙනවා නම්. එහෙනම් සතිය හෙවත් සිහිය බලවත් වෙන්න ඕනේද නැද්ද? එහෙනම් ඒ වැඩෙන්නේ බෝධි අංගයක්. ඒ කියන්නේ බුද්ධියට හේතු අංගයක්. බෝධි අංග කියන්නේ ඒකයි. සප්ත බොජ්ජංග කියලා අහලා තියෙනවා. හ්ම්. ඒතර සප්ත බොජ්ජංගෙන් පළවෙනි එක සතියයි. එතකොට දැන් සතිය වැඩෙන්න වැඩෙන්න තමයි අර ධර්මයන්ගේ යථා තත්ත්වය දැర్శණය වෙන්නේ. එයාට තව කෙනෙක් උදව් කරනවා. යෝනිසෝ මනසිකාරය. සතිය හා යෝනිසෝමනසිකාරය. මේ දෙන්නත් එක්ක තමයි යන්නේ. ඒතොර Taman නිතරම කල්පනාවේ ඉන්න ඕනේ, පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. මේ සතිය හා මනා නුවණ මගේ ළඟ නිරන්තරයෙන් තියෙනවද? තේරෙනවද? සීය හා මනා නුවණ. ඒතොර සීය හා මනා නුවණ අවශ්‍ය වෙන්නේ මේ බාහිර ලෝකයේ තියෙන භෞතික සම්පත් පිළිබඳව නෙමෙයි. මේ නාම රූප දෙක පිළිබඳව. සීහා මනා නුවණ ඕනේ. ඒතර මේ ස්කන්ධ පංචකය පිළිබඳව 100 හා මන නුවණ තියෙනවා නම් එතන තියෙන්නේ සතිපට්ඨානය. එයා 100 හොඳට පිළිහිටවල තියෙන. එතනම යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. එතකොට සතිපට්ඨාන කිව්වේ ඒකායන නිවන් මගද නැද්ද? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මොකද්ද? සතර සතිපට්ඨානය. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. දැන් එතකොට අපි දැන් කියමු ඇහැ කියලා. ඒතර ඇහැක් ඉපද බින්දෙන්නේ නැහැ. ඇයි ඇහැක් ඇත්තෙත් නැහැ. එහෙනම් අර සතර මහා ධාතුන් ඉපද බින්දෙනවා. හඳයි මේ බලපු සිතකෝ. ආ ඒකත් ඉපද බින්දෙනවා. නැද්ද? ඒතර මේ බලපු සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. ඇස නැමැති සතර මහා ධාතුන් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. නැවත නැවත නැවත නැවත ඒ පිළිබඳව මෙනෙහි කරනවා ඒ පිළිබඳවම සිහි කරනවා අර බාහිර අරමුණ වලට යන්න නොදී එතකොට වැඩෙන්නේ සතිය. ඊගාට තියෙන ධම්ම විචි කියන එක. ධම්ම විචි කියන්නේ ප්‍රඥාව. ධම්ම විචි කියන්නේ ප්‍රඥාව. දැන් මේ අර සතර මහා ධාතු ඉපද බින්දෙනවා චිතක්ෂණ 17ක් තුළ ඒ බලපු සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා කියලා දකිනකොට එන්නේ ප්‍රඥාව නෙමෙයිද? එයි. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. මෙච්චර කල් මුලා වෙලා හිටියා රැවටිලා හිටියා මට ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා ශරීරයක් තියෙනවා කියලා මම ඒ පිළිබඳව හොඳට පරීක්ෂණයක් කළා හොඳ පරීක්ෂණයක් කළා හොඳට විභාග කළා හොඳට බෙදලා බැලුවා අනේ එහෙම මුකුත් මේකේ නැහැ එතකොට එයා ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතා පහ වෙනුවට එයාගේ මනසේ අනුගත වෙලා තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන නිවැරදි සිතුවිල්ලයි. ඒක අරන්දුන්නේ අර සතිය හා යෝනිසෝ මනසිකාරයයි. හරිද? එතකොට නිවැරදි සිතුවිල්ල ප්‍රඥාව නෙමෙයිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමූහයක් එකට එකතු කරලා ගැනීම විදර්ශනා ප්‍රඥාව නෙමෙයි. උද්‍යව්‍ය ඥානයම විදර්ශනා ඥානයයි. ඉපද බින්දෙන බවම නුවණට හසු වුණොත් ඒ විදර්ශනා ඥානයයි. ඒතොර ඉපද බින්දෙන්නේ ඇහැ නෙමෙයි. මොකක්ද ඉපද බින්දෙන්නේ? සතර මහා ධාතු ඉපද බින්දෙන්නේ. ඒ සතර මහා ධාතු පිළිබඳව බලපු සිත ආ එහෙනම් ඒකේ ඉපද බින්දෙම දකිනවා. එතකොට ඒ ඉපද බින්දීම දකිනවා නම් ඒ ඉපද බින්දෙනවා කියන්නේ උදයහා වැය. ඒ උදයවැය ඒ ඥානයම තමයි මහණෙනි විදර්ශනා ඥාන. එතකම් විදර්ශනා ඥාන නැහැ. නිවනට යන්න අවශ්‍ය කරන්නේ වෙන කිසිම ඥානයක් නෙමෙයි විදර්ශනා ඥානයයි විදර්ශනා ඥාන විදර්ශනා නුවණින් විදර්ශනා ප්‍රඥාවෙන් තොර නිවනක් නැහැ. ඒ ඒ ප්‍රඥාව ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණයි. ඒකට කියන යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඒ තුල තමයි කලකිරීමක් එන්නේ නැත්තම් කවදාවත් කලකිරීමක් එන්නේ. මේ ස්කන්ධ පංචකයෙන් මිදෙන්න යම් සිතුවිල්ල පහළ වුණොත් ඒ සිතුවිල්ල පහළ වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින පුජ්‍යලයට විතරමයි. ඇත්ත ඇති සැටියෙන් දැක්කා ඊට පස්සේ තමයි කලකිරෙන්නේ ඊට පස්සේ එනවා විරාගය කියලා එකක් ඒ කියන්නේ රාගයෙන් තොර ඇලෙන සිතක් නෙමෙයි නොඇලෙන සිතක් නොඇලෙන සිතක් කියන්නේ තෘෂ්ණාව අයින් වෙනවා තෘෂ්ණාවත් එක්ක පැටලිලා තියෙන තාක්කල් මනස නිවනක් නැහැ මොකද පැහැදිලිවම බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ තෘෂ්ණාව නිසා තමයි මේ ලෝකේ ඕනම කෙනෙක් කර්ම කරන්නේ එහෙනම් තෘෂ්ණාව කියන එක සත්පුරුෂයෙක් නෙමෙයි අසත්පුරුෂයෙක්. ඒ අසත්පුරුෂයාත් මේ ලෝකේ ඉන්න භයානකම අසත්පුරුෂයා. හැබැයි අපි ආශ්‍රය කරනවා. නැද්ද? බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන්න එපා කියපු අය අපි ආශ්‍රය කරගෙන අපි කෑ ගන්න දුකයි කියලා. නැද්ද? දැන් එහෙනම් කවදා ඇසුරෙන් අයින් කරන්නේ? අසත්පුරුෂ ඇසුරෙන් අයින් කරන්න ඕනේද නැද්ද? දුකෙන් නිදහස් වෙන්න. අසත්පුරුෂ ඇසුරෙන් අයින් කරන්න ඕනේ. ඒ තමයි තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාව අයින් කරන්න තෘෂ්ණාව කියන්නේ රාගයයි. රාගය අයින් කරන්න බෑ කලකිරුන්නේ නැත්තම්. කලකිරෙන්න නම් නිවැරදිව දකින්න ඕනේ. නිවැරදිව දැකීමට කිව්ව සම්මා දිට්ඨි. විදර්ශනා ප්‍රඥා, විදර්ශනා නුවණ, විදර්ශනා ඥාන. ତර විදර්ශනා ඥානෙ එන ආකාරයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මුති වශයෙන් පරීක්ෂා කිරීම තුල නෙමෙයි ඒන්නේ පරමාර්ථ වශයෙන් පරීක්ෂා කිරීම තුල. ඒ කියන්නේ ඉපද බිඳින බව උදය වැය. ඒ උදය වැය තුල තමයි අනිත්‍ය ලක්ෂණය ඊ타ත්ම නිවැරදිව දැర్శණය වෙන්නේ. ඒ කියන්නේ මේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා දකින්නවා එක චිතක්ෂණයක් තුළ සිත ඉපද බිඳිනවා දකින්නවා. එතකොට ප්‍රකට වෙන්නේ බලවත් වෙන්නේ මොකද්ද? අනිත්‍යයි කියන්නේ. එතකොට දැන් ඇස අනිත්‍යයි කියලා ජීවිතේ තියෙනකම් කිව්වත් ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ වෙයිද? හැබැයි ඇස අනිත්‍යයි කියන එකත් ඇත්ත. හරිද? තේරෙනවද? කන අනිත්‍යයි කියන එකත් ඇත්ත. හැබැයි අර කලකිරීමෙන් නෑ. නිවැරදි කලකිරීමක් එන්නේ. නිවැරදි කලකිරීමක් එන්න නම් සිදුවෙන දේ ඇත්ත ඇතිසැටියෙන් ම දකින්න ඕනේ. එතකොට ඇත්ත ඇති හැටියෙන් දකිනවා කියන්නේ කනේ ඉපද බිඳීමක් නෙමෙයි කන හදපු ධර්මතාවල ඉපද බිඳීමක්. කන හදපු ධර්මතාවල මොකද්ද? සතර මහා. ආ එහෙනම් ඒ ඉපද බිඳීම. ඒ උදේවැයි දකින්න ඕනේ. එතකොට කන කියන සම්මුතිය අයින් වෙනවා. ඉතින් හරි අපි නැති දෙයක් අයින් කරා. තියෙන දේ ගත්තා. මොකද්ද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියනේ තියෙන්නේ. ඒ ක්‍රියාව තුළ දකින්නේ ඉපද බිඳින බව ඒතට අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. අනිත්‍ය ලක්ෂණය මනසට දැర్శණය වෙනවා. ඉපද බිඳෙන බවම මනසට දැర్శණය වෙනකොට ඇතිවන සනේ නැති වෙනවනේ. ඒතකොට ඇතිවන සනේ නැති වෙන බවම මනසට දැర్శණය වෙනකොට නিত্য දෙයක් හැටියට කොහොමද ගන්නෙ? එතකොට එයාට දැర్శණය වෙන්නේ මොකක්ද අනිත්‍යයි. ඒතර අර නිරන්තරයෙන් අර චිතක්ෂණ 17ක් තුල පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, දවන ස්වභාවය, විපරිණාම ස්වභාවය කියන මේ ස්වභාවයන් හතර දකිනකොට නිරන්තරයෙන් මනසින් දකිනකොට එයාට පෙන්නේ සැප ලක්ෂණයක්ද දුක්ඛ ලක්ෂණයක්ද? දැන් ඒතර අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙන බව හොඳට මනසට අනුගත නම්, මනසේ සටහන් නම්, මනසට සහතික නම් එයා දකින්නේ පවතින දෙයක් හැටියට දකිනවද එහෙම නැත්නම් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැති වෙන දෙයක් හැටියට දකිනවද වෙනස් වෙන දෙයක් හැටියටද දකින්නේ වෙනස් වෙන දෙයක් හැටියට දකින්නේ නිරන්තරයෙන් පවතින දෙයක් හැටියට දකින්නේ නිරන්තරයෙන් පවතින දෙයක් හැටියට තවදුරටත් පේනවා නම් එතන තියෙන්නේ ආත්ම දිට්ඨිය සකයි දිටි. ତොර ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන බව දකිනවා නම් එතකොට ආත්මයක් සෙනෙහ සෙනෙහ පාස වෙනස් වෙන්න බෑ. ආත්මය කියන්නේ ස්ථිර එකක්. පවතින එකක් ආත්මය කියන්නේ. ඉතින් එහෙම එකක් නැහැ එහෙනම් දැන් එහෙනම් ආත්මයත් ඉපද බින්දෙනවා කියන්න ඕනේ. එහෙම කියන්න බෑ. ඇයි? ආත්මය කියන්නේ පවතින එකක්. එතකොට එහෙනම් අනාත්මයි. එතකොට තමාගේ වශයේ පවත්වන්න බැරි බව පේන මොන විදියෙන් හරි මේක Tamanට ඕන විදියට හදන්න හැදුවාට හදන්න බෑ. සතර මහා ධාතු අපට ඕන විදිහට හදන්නත් බෑ. ඒ පිළිබඳව බලන සිත අපට ඕන විදිහට බලන්නත් බෑ. එයි ඒ බලපු සිතත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එතකොට යාට එයා දකිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ඒක නිවැරදිව දකිනවා නම් එයාට උපදින්නේ ප්‍රඥාව නෙමෙයිද? ඒ විදක්ෂණ ප්‍රඥාවයි. තේරෙනවද? ତර ඒ විදර්ශනා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විදර්ශනා ප්‍රඥාව ඉපදෙව්වේ කොහොමද? අර පරමාර්ථ වශයෙන් මෙනෙහි කරලා. සම්මුති වශයෙන් නෙමෙයි. අස කනනාසය දිව ශරීරය වශයෙන් නෙමෙයි. ඒවා නිෂ්පාදනය කරන්න ඒවා හදන්න මූල වෙච්ච ධර්මය අයියා පරීක්ෂා කළේ. මුලට ගිහින් පරීක්ෂා කළේ. ඒතර මූල ධර්මය තමයි ශක්තින් හතර. මේ මල් පොච්චියත් එහෙම තමයි. මේක ඇති මලකුත් නැහැ, කොලේකුත් නැහැ. මේ බ්‍රගට් එක මොනක්වත් නැහැ මේකේ. මොකක්ද තියෙන්නේ? සතර මහා ධාතු ක්‍රියාවක් තියෙන්නේ. අන්න දකින්න එතකොට. එතකොට බලන්න ඇලෙන සිතක් එන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැක්කහම කලකිරීමක් නෙන්නේ. එතකොට ඒ සිත අයින් කරන්න පුළුවන්. ඇලෙන්නේ නැහැ එතකොට. එහෙම නැති තාක් කල් ඇලෙන සිතක් එන්නේ. ඇලෙනවා කියන්නේ තෘෂ්ණාවත් එක්ක පටන් ගන්න. එහෙනම් නොයැලෙන සිතක් අපට ඕනේ. නිවන් දකින්නේ නොයැලෙන සිතකින්, ඇලෙන සිතකින් සංසාර ප්‍රවෘත්තියයි. සසර පැවැත්මයි. එහෙනම් නොයැලෙන සිතක් හදන්න නම් නොයැලෙන තැනට මනස ගන්න නම් ඇත්ත ඇති සැටි දකින්න ඕනේ. එහෙමනම් අරගෙන අපි බෙදනවා. අපි ගාමු. දොරවල් හයක් තියෙනවනේ මේකේ. දොරවල් හයක් කියන්නේ චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, චිව්වද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. ඒතොර චක්කුද්්වාර. ඒතොර දැන් මේ මොකද්ද තියෙන්නේ? දොරද්ද සතර මහා ධාතුන්ගේ වැඩද ක්‍රියාවද? හ්ම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හ්ම්. ඒතොර චිත්තක්ෂණ 17 තුළ ඉපද බිඳෙනවා. හ්ම්. ඒතොර මේ බලපුසිත ඒකත් ඉපද බිඳෙනවා. ඊගාට බලනවා කන නැමැති සතර මහා ධාතු. ආ ඒකත් චිත්තක්ෂණ 17 තුළ ඉපද බිඳෙනවා. ඒ බලපු සිත ආ එතකොට දැන් හරි දැන් අපි ඇසත් බැලුවා ඇස නෙමෙයි සතර මහා ධාතු බැලුවා ඒ බින්දෙන සිතත් බැලුවා දැන් ඒ සිත ඉපද බින්දිලා ඉවරනේ දෙයිගාවට එනවනේ සිත එතකොට ඒකම අතර දැන් ඇස නැමැති ක්‍රියාවේ දැන් අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනව වෙනුවට අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතරෙන් නැවත සහයෝගය දෙන බව දැන් දන්නවා හොඳට නේද? කර්මයෙන් මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මට රූප කලාප නිපදවනවා. රූප කලාප කියන්නේ සතර මහා ධාතු. සිතේ ප්‍රවෘත්ති අනුව නිපදවනවා. සීත උෂ්ණ අනුව නිපදවනවා. ඒ කියන්නේ මේ අරහෙන් නිරුද්ධ වෙනව වෙනුවට මෙහෙන් ඇදලා දෙනවා ඉදිරියට යන්න. ඒක නොපෙනී කරන සිදු නොපෙනී සිදුවෙන ක්‍රියාවක්නේ. ඒකනේ මේ රැවටිලා තියෙන්නේ මේ පුජ්‍යලයක් ඉන්නවා කියලා මනස අවුල් කරන් තියෙන්නේ ඒකනේ. අර ධර්මතා හතර පේන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර. එතකොට ඒ ආහාර හතර ඉපද බිඳිනවද නැද්ද? කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ඒකත් ඉපද බිඳිනවා. එතකොට අර දැන් චක්කුද්්වාරය නැමැති සතර මහා ධාතු චිතක්ෂණ ධාතුත් ඉපද බිඳිනවද? ඒතර කම්මචිත්ත කියන ඒ ධර්මතා දෙක එක චිත්තක්ෂණයක් තුළ ඉපදිමිදෙනවා. සීත උෂ්ණ ඒ කියන්නේ ඍතු ආහාර කියන එක චිත්තක්ෂණ 17ක් තුළ ඒ මෙනෙහි කරපු සිතට මොකද උනේ? අන්න හරි. දැන් තේරෙනවා. අන්න ප්‍රඥාව. තේරෙනවා. ඒ තමයි ප්‍රඥා. ඒතකොට දැන් සතිය දැන් ඒ ටික ඒ විදිහට පරීක්ෂා කරන්න නම් මනස 100ක් ඕනද නැද්ද? දැන් එතකොට හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෝධිඅංග වැඩෙන්න ඕනි. නිවැරදිව පරීක්ෂා කරනවා නම් නිවැරදිව මෙනෙහි කරනවා නම් මේ අරිහත්ත්වයට කලින් තියෙන මේ ධර්මතා හත අනිවාර්යෙන් වැඩෙන්න ඕනි. දැන් එතකොට සිහිය වනා වැඩෙනවද? මේ දර්ශනය තුළ ධම්මවිචය හේවත් ප්‍රඥාව නෙමෙයි දෙන්නේ. දේ සඳහා උත්සාහයක් නොකර කරන්න පුළුවන්ද මේක? කායික මානසික දෙකේම හොඳ වීරයක් ඕනේද? ආයක තමයි ඊගාව කාරණය. සතිය ධම්ම විචය වීරිය. හ්ම්. දැන් එතකොට සිතට මොකක්ද දෙන්නේ? මේ නිවැරදිවම මේ දර්ශනය වෙනකොට සිතට සතුටක් එන්නේ නැද්ද? ඒ තමයි ප්‍රීති. ඒතර සතිය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්දි සංසිදෙනවා. මොකද්ද සංසිදෙන්නේ? කාය චිත්ත දෙක සංසිදෙනවා. සිතට ක්‍රමක්‍රමයෙන් එන්නේ විවේකයක්. සිතට ක්‍රමක්‍රමයෙන් එන්නේ විවේකයක්. එතකොට කය සැහැල්ලු බවක් එන්නේ. තේරෙනවද? එතකොට ඒක තමයි පස්සද්දි. කාය චිත්ත දෙකේ පස්සද්දි. සංසිඳීම, සංසිඳෙනවා. එතකොට සතිය ධම්මවිචය වීරිය පීති පස්සද්දි. දැන් එකඟ වූ සිතින් නෙමෙයිද මේ පරීක්ෂාව කළේ? ඒ සමාධියයි. තේරෙනවද? ඒකට තියෙන්නේ උපේක්ඛා. සතිය ධම්මවිචය වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා දැන් මේ නිවැරදි දර්ශනය තුළ මේ සංස්කාර උපේක්ෂා ඥානයක් නෙමෙයි දෙන්නේ. ඒ සංස්කාරයන් පිළිබඳව මදහත් සිතක් නෙමෙයි දෙන්නේ. දැන් බෝධිඅංග වැඩෙනවද? හැබැයි හරියට වැඩෙන්න ඕනේ. හරියට වැඩුණොත් නිවනට බොහොමත්ම ළඟයි. හැබැයි නොවැඩුණ තාක්කල් දැන් පැහැදිලිද කියන එක? පැහැදිලිද කියපිය? දැන් ඔය එකක් අරන් පරිස්සම් කළේ අපි. ඒතර ඒකම බලන්න ඕනේ හේතුඵල අනුවද මේක සිද්ධ වෙන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇති කල්ලි මේ ඇත. මෙය නැති කල්ලි මේ නැත. මෙය උපදීමෙන් මෙය උපදී. මෙය නූපදීමෙන් මෙය නූපදී. හරි. දැන් ඒතර චක්කු ద్వාරේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියා වැඩියට කර්මය ඇතිකල්ලි රූප කලාප අර ප්‍රත්‍ය වෙනවනේ. ඒතර මේ ඇතිකල්ලි මේ ඇතද? ඒ අර චිතක්ෂණ දැන් චක්කුද්්වාරේ චිත සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියේ චිතක්ෂණ 17ක් තුළ මේ සතර මහා ධාතු ඉපද බිඳෙනවනේ. දැන් බිඳෙන වෙනකොට කර්මයෙන් උපස්තම්භක කර්මය මම කියලා දීලා තියෙනවා. උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියන ඒ කර්ම ඉදිරිපත් වෙලා මේ රූප කලාප නිපදවනවනේ. හරිද? එතකොට දැන් ඒ රූප කලාප නිපදවනවා. එහෙනම් ඒවත් චිත්තක්ෂණ 17ක් තුල ආ ඉපද බින්දිනවා. එතකොට ඒක නිවැරදිව දකින්න ඕනද නැද්ද මනසින්? ආ. එතකොට දැන් ඒ එතකොට එක චිත්තක්ෂණයක් තුල නෙමෙයිද ඒක ඉපද බින්දෙන්නේ? හ්ම්. දැන් එතකොට හේතුඵල නෙමෙයිද එතන තියෙන්නේ? ඒ කර්මයේ සහයෝගය දෙනවනේ අර සතර මහා ධාතුන්ට. බින්දෙනව වෙනකොට මෙහෙන් සහයෝගය දෙනවනේ. එතකොට මේ ඇති කල්ලි මේ ඇතද ඒතර හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සිතේ ප්‍රවෘත්තිය තියෙනකන් ශරීරේ රූප කලාප නිපදවනවාද? ඒතර මේ ඇති කල්ලි මේ ඇතද? ඒතර කර්මය නැති කල්ලි නැතද? සිතේ ප්‍රවෘත්තිය නැති කල්ලි නැතද? හරිද එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා. සීත උෂ්ණ නැති කල්ලි සීත උෂ්ණ ඇති කල්ලි රූප කලාප ඇත. සීත උෂ්ණ නැති කල්ලි ආහාර ඇති කල්ලි රූප කලාප ඇත. ආහාර නැති කල්ලි රූප කලාප නැත. මේ උපදීමෙන් මේ උපදී. කර්ම උපදීමෙන් අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙන රූප වෙනුවට නැවත රූප උපදිනවා නම් එතකොට මේ උපදීමෙන් මේ උපදී. මොකද්ද? අර පවතින සතර මහා ධාතුන් උපදවන මේ උපදීමෙන්. මොකද්ද? කර්මයේ උපදීමෙන්. එතකොට කර්මය නූපදීමේ ආයන එක තමයි නිවන. දැන් තේරෙනවද? එහෙනම් ඇති වෙන තැන මේ ඇති කල්ලි මේ ඇතනම් ඇතිවන දේ නැති කරන්න ඕනේ. ඒක ගමු අපි තව ධර්මතාවයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත. ඔව්ද නැද්ද? අවිද්‍යාව නැති කල්ලි ඉතින් අවිද්‍යාව උපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නොඋපදීමෙන් එහෙනම් අවිද්‍යාවටත් හේතුවක් පෙන්වනවනේ බුදුරජාණන් වහන්සේ. මොකක්ද අවිද්‍යාවට හේතුව? ආශ්‍රවනේ. ආශ්‍රවනේද හේතුව අවිද්‍යාවට. ඒතර ආශ්‍රව ඇතිකල්ලි අවිද්‍යාව දැන් ඒතර හේතුඵලද නැද්ද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව. ආශ්‍රව තියන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියෙනවා නම් ආශ්‍රව තියෙනවා. හරිද? දැන් මෙතන ධර්මතා දෙකක් ඕනෝන්ට හේතුප්‍රත්‍ය වෙනවා. තවත් තැනකදී ධර්මතා දෙකක් ඕනෝන්ට හේතුප්‍රත්‍ය වෙනවා. මේක පෙන්නන්නද මේක කියලා. දැන් ආශ්‍රව ඇතිකල්ලි අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ ඒක තමයි ආශ්‍රව ඡය ඥානය. සියලු ආශ්‍රවයන් ඡය කළානේ. ඒ තුලනේ විද්‍යාව උපදවා ගත්තේ. එහෙනම් ආශ්‍රව නැති කල්ලි අවිද්‍යාව නැත. ආශ්‍රව ඉපදීමෙන් අවිද්‍යාව උපදී. ආශ්‍රව නූපදීමෙන් අවිද්‍යාව නූපදී. දැන් හරිද? එතකොට හේතුඵල. හේතුඵල වශයෙන් දකින්නත් ඕනේ. හරිද? ඒ විතරක් නෙමෙයි. දැන් මෙතනදී අපි හොඳට දැන් මේව මෙනෙහි කරගෙන යනකොට දැන් එකක් මේ විතර ගත්තේ චක්කුද්්වාරය විතරයි ගත්තේ මේ. එතකොට නීවරණත් අයින් වෙනවද කියලා බලන්නත් ඕනේ. ඒ පහක් තියෙනවනේ නිවන වහනේ. දැන් ඒකත් අයින් කරන්න එපා. නැත්තම් නිවන් දකින්න බැහැනේ. ඒතර බලන්න ඕනේ ඒවත් අයින් වෙනවද කියලා. දැන් ඒතර චක්කුද්්වාරය ඇවිල්ලා කාම වස්තුවක්. ඒතර චක්කුත්වාරය නෙමෙයි අර සතර මහා ධාතු කාම වස්තුවක්නේ. කාම කියන්නේ කැමැති. ඒතකොට ඒක ආශා කරනවා කියන්නේ කාම ඡන්දේනේ. ඒතකොට ඒක අයින් වෙන්න ඕනේද නැද්ද? ඒකත් බලන්න ඕනේ මෙතනදී. එහෙම නැත්තම් ධම්ම විචයට එන්නේ නැහැ. ප්‍රඥාවට ඇවිල්ලා නැහැ නැත්තම්. මොකද නීවරණත් එක්ක ක්‍රියාත්මක වෙන්න මනසට ඉඩ දුන්න ප්‍රඥාවක් නේ. තේරෙනවද කියන එක? එහෙනම් එතකොට ඇස හැවත් මේ චක්කු ద్వාරය හැවත් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ක්‍රියාත්මක වෙන මේ સિદ્ધාන්තය අපි ප්‍රිය කරනවද නැද්ද? කාම වස්තුවක්ද නැද්ද? කාම කියන්නේ කැමැති. එතකොට කාමච්ඡන්දේ තියෙනවානේ. දැන් මොකද කරන්නේ? එතකොට විදර්ශනා ප්‍රඥාව කියන්නේ දැන් ඇසක් හැටියට ගන්නකම් ඔකට ඇලෙයි කාමෙන්. ඒතර අර සතර මහා ධාතුන් ක්‍රියාව චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා කියන ස්වභාවය මනසට අනුගත වුණාම ඔකට එන්නේ ඇලෙන සිතක් නෙමෙයි නොඇලෙන සිතක්. මේකට ඇලිලා වැඩක් නැහැ නේ මේ ශනයක් ශනයක් පාස ඇතිව නැති වෙනවනේ. ඉපදෙනවා බිඳිනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ අනිත්‍ය එහෙම් පිටින් අනිත්‍යයි නෙමෙයි. ඒතර මේකේ තියෙනවා පීඩන මේ සතර මහා ධාතුන්ගේ තියෙනවා පීඩන ස්වභාවය. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන්නේ. ඒතොර හේතුන්ගෙන් ඕනේ හදන්න. ඒතොර නිතරම දැවිල්ල එනවා. මේක මේ කන කරන මේකෙන් බලන්න බලන්න රූප බලන්න බලන්න කියලා මේක තියෙනකම් එතකොට මේ පීඩන ස්වභාවය එතකොට මේ දැවිල්ල දවන ස්වභාවය එතකොට ශරණයක් ශරණයක් පාසා පෙරලනවා ඒ විපරිණාම ස්වභාවය එතකොට අන්න පෙන්වන දුක්ඛ ලක්ෂණය අන්න එතකොට තමයි අර නීවරණ අයින් වෙන්නේ මොන නීවරණ කාමච්ඡන්දය ඒ කාමච්ඡන්ද නීවරණය අයින් වෙනවත් එක්ක ව්‍යාපාද නීවරණයත් අයින් වෙනවද කියලා බලන්න ඕන. ඒ මේකට මොකක් හරි පොඩ්ඩක් මොකක් හරි වැදුනොත් හරි මොකක් හරි දෙයක් වුණොත් පෙනීම අඩු වුණොත් තරහ එනවනේ. නැද්ද? ඒතකොට තරහ එනවා කියන්නේ ව්‍යාපාදේ. එයාටත් ඉඩ දෙන්න බෑ. ඇයි? ක්ලේශයක් නේ. නිවන වහනවනේ මෙයාත්. එතකොට ඒ ව්‍යාපාදේ එන්නෙත් ඇයි? අනෝබෝ එහෙනම් ප්‍රඥාව හරියට අවිල්ල නැහැ. ප්‍රඥාව හරි ඇත්ත ඇති සැටියෙන් දැක්කනම් නියත වශයෙන් කලකිරීමක් එන්න ඕනේ. කලකිරීම තුල තමයි විරාගය එන්නේ. කලකිරීම ඇති නොවන තාක්කල් විරාගය එන්නේ. එහෙනම් එතකොට මෙයාගේ යථා ස්වභාවය නිවැරදිවම අවබෝධ නම් වෙන දෙයක් වෙච්චාවේ ඕකට. මග මම ඕකට සිත අයින් ඕකට මං ඇලෙන්නෙත් නැහැ. ඕකට මං ගැටෙන්නෙත් නැහැ. සිත අයින් කරනවා. අන්නේ ආ එතකොට එතකොට තමයි අර ධම්මවිචි හේවත් විදර්ශනා ඥාන හේවත් විදර්ශනා ප්‍රඥාව දියුණු වෙන්නේ. එහෙම නැත්නම් මේවට ඇලෙන තාක්කල් කාමච්ඡන්දේ තියෙනවා. ඉතින් නීවරණයක්. ඒතර මේකේ යම්කිසි අපහසුතාවයක් යම්කිසි මේකේ විකෘති ස්වභාවයක් ඇති වෙච්ච ගමන් අමනාපයක් එනවා. ওই දෙක අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න ඕනේද නැද්ද? ඒකයි මේක හරි සූක්ෂමයි. <laughs> හරි සියුම් ධර්මතාවයක් මේක. එතකොට අර අර ධර්මතාවයන් නිවැරදිව වැඩෙනවද කියලා අර පැත්තෙන් බලන්න ඕනේ. එතකොට සතිය හා යෝනිසෝ මනසිකාර්ය මනස හොඳට ක්‍රියාත්මක වෙනවද කියලා ඒ බලන්නත් ඕනේ. එතකොට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්නත් ඕනේ. දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්නත් ඕනේ. අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නත් ඕනේ. ඒ තුලින් ඥාන ටික උපදවා ගන්නත් ඕනේ. උද්‍යව ඥාන, භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, ආධිනවන දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුංජිත කමඤ්ඤතා ඥාන ඒවත් බලන්න ඕනේ. දැන් ඔය සියලු දේ බලන්න නම් මොකක්ද ඕනේ? හොඳ 100ක් ඕනේ නේ. හ්ම්. ඒ තමයි සතිපට්ඨාන කිව්වේ. සිහිය පිහිටවන්න ඉස්සෙල්ලා. සිහිය පිහිටවන්න නැතුව දකින්න බෑ ඔහේ යන විදියට අයාලේ යන්න දුන්නාම මොකද වෙන්නේ? නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය හැබැයි පුජ්‍යලෙන්නේ. යන පුජ්‍යලෙක් නෑ. අර ක්‍රියාවම තමයි එකකින් පටන් ගන්නෙ. පුච්චලෙන්නේ නැහැ. ක්‍රියාවක් තියෙනවා. හැබැයි දුකක් තියෙනවා. බුද්ධජනස පෙන්වන්නේ ඒකයි. ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. එහෙනම් දුකට කැමති ක්‍රියාවට කැමති නම් දුකට අකමැති වෙලා වැඩක් වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක බාර ගන්න වෙනවා. මොකද ඒක අනිවාර්යෙන් ලැබෙනවා. මොකද ක්‍රියාව තුළනේ දුක තියෙන්නේ. පුජ්‍යලයේ තුළ තියෙන දුකක් නෙමෙයි මේක. පුජ්‍යලයේකට වෙන දුකකුත් නෙමෙයි. ඒ දුක අපට පෙන්වන්නේ සිතේ අපහසුතාවයක් ඇති කරලා. නැද්ද? සතර මහා ධාතුන්ගේ අපහසුතාවය අපට දනුන් දෙන්නේ සිත අපහසුතාවයට පත් කරලා. එතරම් දුක කියන්නේ. කයේ දුකක් නැහැ. එහෙනම් ඒ කයේ අපහසුතාවය දැනුම් දෙන්නේ කොහෙන්ද? මනසින්, සිතින්. එහෙනම් දුක තියෙන්නේ කොහෙද? ඒතකොට සිතේ ප්‍රවෘත්තිය නෙමෙයිද නවත්තන්න ඕනේ. ආ එහෙනම් එතකොට ආශ්‍රව ඇතිකල්ලි අවිද්‍යාව ඇත. අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර ඇත. සංස්කාර ඇතිකල්ලි ප්‍රතිසන්දි විඥානය ඇත. ආශ්‍රව නැතිකල්ලි අවිද්‍යාව නැතිකල්ලි සංස්කාර නැත. සංස්කාර නැතිකල්ලි ප්‍රතිසන්දි විඥාණය නැත. එතකොට ක්‍රියාව අවසන් දුක දුක ඉවරයි. ඒ ප්‍රතිසන්දියන්නේ. එතනින් දුක ඉවර වෙනවා. ඒ නැති තාක්කල් මේ ඇති කල්ලි මේ ඇත. මේ උපදීමෙන් මේ උපදී. තව තැනක් තියෙනවා. ඒ තමයි වේදනා. වේදනා තණ්හා දෙක ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ඕනෝන්ට උපකාර වෙනවා. විඳින තැන ඇලෙනවා ඇලෙන තැන විඳිනවා. නැද්ද? එහෙන් විඳ ගමන් ඇලෙන්නේ නැද්ද? දැන් ඇසයි රූපය නිසා සිතක් හැදුනා. සිතක් හැදුණානේ. ඒ සිත සෙනෙහෙන් ඇතිව නැති වෙනවනේ. හැබැයි විඳීම අල්ලගෙන නෙමෙයි තියෙන්නේ. හ්ම්. විඳින තැන ඇලෙනවා. ඒතර විඳින තැන ඇලෙනකොට ඇලෙන තැන විඳිනවා ඊගාවට. දැන් සිතේ තැන ඇලුවා, ඇලුනා. දැන් ඊට පස්සේ විඳින්න හොයනවා. වේදනා පච්චය තණ්හා වේදනාව ඇති කල්ලි තෘෂ්ණාව ඇත. වේදන විඳීම නැති කල්ලි තෘෂ්ණාව නැත. එහෙනම් මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. විඳීම උපදීමෙන් විඳීමේ සිතක් උපදීමෙන් ඇලීමේ සිතක් උපදී. ඇලීමේ සිතක් උපදීමෙන් විඳීමේ සිත උපදී. දැන් මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන නම් වේදනා නිරෝධය හා වේදනා සංසිඳීමයි. නිවන් දකින්න ඕන. වේදනා නිරෝධය. ඒතර විඳීම විඳින්නේ නැහැ. රාතනාස විඳින්නේ නැහැ. රාතනාස වේදනාව දැනෙනවා. කායික වේදනාව දැනෙනවා. විඳින්නේ නැහැ. විඳින තැන ඇලෙනවා. ඒතර ඇලුනහම ආයෙ විඳින්න ඕන. දැන් ඇලිලා සිත అలවලානේ තියෙන්නේ. ඊට පස්සේ ආයෙ විඳින්න හොයනවද නැද්ද? දැන් සිත යම් දෙයකට ප්‍රිය නම් කැමති නම් සිත එතන ඇලිලා නම් නැවත නැවත දකින්න නැවත නැවත අහන්න නැවත නැවත ගඳ සුවඳ විඳින්න නැවත නැවත රස විඳින්න නැවත නැවත ස්පර්ශ ලබන්න හොයනවද නැද්ද? ඉතින් ඒ හොයන්නේ විඳින්නනේ. ඇයි විඳින්න හොයන්නේ? එතන සිත ඇලිලානේ. දැන් ඒතර වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙනවා තෘෂ්ණාව වේදනාවට ප්‍රත්‍ය වෙනවා. විඳින්න ප්‍රත්‍ය වෙනවා. එකක් අයින් කරන්න. එකයි අයින් කරන්න ඕනේ. මොකක්ද අයින් කරන්නේ? විඳීම අයින් කරනවද ඇලීම අයින් කරනවද? දෙක එකක් අයින් කරුවා හරි. එතකොට අපි කියම ඇලීම අයින් කරා කියලා. තණ්හා නිරෝධයි. නිරුද්ධයිනේ. ආය හට ගන්න නැහැනේ. එතකොට ඇලීම සාපුණෙන් අයින් කරා. තණ්හා නිරෝධ උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදි දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති හරිද දැන් නිවන දැන් එතකොට කවද්ද මේක දකින්නේ මේකට අකාලිකයි කිව්වා මේක කාලයක් ඕනේ මේකට අද පිළිබඳව පැයක් වෙන් කරගන්න පුළුවන් නම් අවබෝධයෙන් නැගිටින්න පුළුවන්. හැබැයි පරීක්ෂණය තුල පරීක්ෂා නොකරන තාක්කල් නම් අර සතිය ධම්මවිචි වීරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන වෙයිද කවදාවත් එන්නේ එහෙනම් මේ ධර්මතා හත අරිහත්වයට මෙහෙන් නෙමෙයිද තියෙන්නේ එතයි බෝධිඅංග කියන්නේ බෝධි කියන්නේ බුද්ධිය බුද්ධියට උපකාර වෙන අංග හතයි ඒ අංගහත බුද්ධියට උපකාර වෙන අංගහත උපදවා ගත්තේ පරීක්ෂණය තුලින්. නිවැරදි පරීක්ෂණය තුලින්. ඒ නිවැරදි පරීක්ෂණයට කිව්වේ විදර්ශනා භාවනාව. ඒ තුලින් උපදවා ගත්තේ විදර්ශනා ඥාන. නිවැරදි නුවණ. සමතෙන් නිවන් දකින්න බෑ. නිවන් දැක කෙනෙකුත් නැහැ. විදර්ශනාව තුළින් නිවන් දැක ඒක නිසා බුද්ධ දේශනාව විදර්ශනාවයි. සමතය ආලාරකාලාම උද්දකරාම්පුත්ත. ඒගොල්ලෝනේ ওই දෙක ගෙනාවේ. බුදුරජාන් වහන්සේගේ දේශනාව විදර්ශනාවයි. ඒතර විදර්ශනා සමතේ නිවන් දකින්න බෑනේ ආලාරකාලාම උද්දකරාම්පුත්තල. එහෙනම් නිවන් දකින්න පුළුවන් කාගේ දේශනාවෙන්ද? බෞද්ධ දර්ශනය තුළ. ධර්ම දේශන අවසන් කරන කාලිසූරි. පැහැදිලිද කියපේ? පුළුවන් උත්සාහ කරන්න ඕනේ.